කරලා පුද්ගල කියලා කියන්නේ පුද්ගලයෝ වතුරකට උපමා කරලා බුදුහාමුදුරුවෝ මේ සමස්ත සමාජ පුද්ගලයන් කොටස් හතකට බෙදුවා. වතුරට බහින අයට එක එක ආකාරයේ පින්නතුනේ හපංකම් කරන්න පුළුවන්. මේ සූත්‍රෙත් වතුරට බහිනව හත් දිනේ. හැබැයි ඒ හත් දෙනා වතුරට බැස්සට මොකද වතුරදී හපංකම් කරන්නේ ආකාර හතකට. දැන් සමහරුන්ට සෑහෙන වෙලාවක් අද්දගා කකුල් ගහ වතුර උඩ ඉන්න පුළුවන්. සමහරුන්ට වතුරයට ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. සමහරුන්ට සෑහෙන දුරක් පීනන්න පුළුවන්. ආන්නේ විදිහේ වතුර දිපින්න තුනේ එක එක විදියට එක එක ආකාරයට හපංකම් කරන්න පුළුවන්. නිසා වතුරට බහින කෙනා මෙතන බුදුහාමුදුරුවෝ ගන්නෙ උපමාවක් ඇටියට විතරයි. මේ වතුරට බහින හත් දෙනාම තථාගතයන් වහන්සේ උපමා කරන්නේ පින්නතුනි වෙන කාටවත් නෙවෙයි ගිහි පැවිදි අපි ඔක්කොටම. සා බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් ඔන්න පළවෙනි පුද්ගලයා මතක තියාගන්න පළවෙනි කෙනා වතුරට බහිනවා ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිමුග්ගෝ නිමුග්ගෝ හෝති සකින් එකපාරයි වතුරට බහින්නේ එකපාරින්ම ගිලෙනවා එකපාරින්ම ගිලෙනවා ඒ පුජ්‍යලයා බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ කියන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි මේ ශාසනයේ ඉන්නවයි කිව්වා නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයා පින්නතුනි මතක තියාගන්න ඒ පුජ්‍යලයා මේ සංසාරේ එකපාරින් පින්නතුනි ගිරෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිකයා සහ නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා මේ ශාසනයේ දෙන්නෙක් ඉන්නවා. නියත මිත්‍යා දෘෂ්ටිකයා බුදුහාමුදුරු දේශනා කරන ආනන්ද ලෝක විනාශ එනකොට දිවි ලෝක දෙවිවරු හිසකස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිසුන්ට කියන මිනිසුනේ ලෝක විනාශයයි ළඟ එනිසා පින් කරන්න කුසල කරන්න ඉක්මනට අම්ම තාත්තට සලකන්න කියලා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද මිත්‍යා දෘෂ්ටිකයන්ටත් යන්තම් හරි පිනක් කරන්න හිත පහළ වෙනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකය පින්නතුනි ලෝකෙ පෙරලීගෙනමයි කිව්වත් ඒ මිනිස්සයා දෘෂ්ටි හතරින්නේ දෘෂ්ටි හතරින්නේ නැහැ. ඒක මතක තියාගන්න මේ පළවෙනි පුද්ගලයා වතුරට බැස්සා හැබැයි එකපාරයි බැස්සේ එකපාරින්ම ගිලුණා. මේ කවුරු ගැනද කිව්වේ? නියත මිත්‍යා දෘෂ්ටිකය ගැන. නියත මිත්‍යා දෘෂ්ටිකයත් නියත වශයෙන්ම දුෂ්ගත් දෘෂ්ටිය කවදාවත් ඒ පුජ්‍යනේ අතහරින්නේ ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ සංසාරේ ගිලුණොත් ගිලනම තමයි ආපහු ගොඩ එන්නේ නැහැ. අර පළවෙනි කෙනත් එකපාරනේ වතුරට බැස්සේ ඒ එකපාරයි වතුරට බැස්සේ එකපාරින්ම ගිලන. ඒකට මෙයා පින්නතුනි වතුරදී හපංකම් කරන්න දක්ෂ පුජ්‍යලෙක් නෙවෙයි. අදක්ෂ පුජ්‍යලෙක්. ඒ කියන්නේ එකපාරින්ම ගිලුනේ. ඒ වගේ මේ manuss ලෝකේ උපදිනව නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයක් මේ සංසාරේ එකපාරින්ම එකපාරින්ම ගිලෙනවා පහු කොට එන්නේ දෙවියන් අතරත් මිත්‍යා දෘෂ්ටික සහ සම්මාදිට්ඨික දෙවියන් කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ වෙන්නේ මේ මනුස්ස ලෝකෙ පින්නතුනේ අන්‍යාගම් මිනිස්සුත් පින් කරනවා. ඒ මිනිස්සු පින් කරලා දිවි ලෝකෙත් උපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට. අන්‍යාගම් මිනිස්සු. බෞද්ධ අපි අරෂ්ඨායක මාර්ගය විශ්වාස කරලා සාතුන් වහන්සේගේ ශාස්ත්‍රත්වය විශ්වාස කරලා අපි මෙරළ ගිහිල්ලා උපදින්නේ සම්මාදිට්ඨික දෙවියන් හැටියට. මේ වරදක් නෙවෙයි. ඒ විදිහට තමයි දිව්‍ය ලෝකෙ මිත්‍යා දෘෂ්ටික සහ සම්මාදිට්ඨික කියලා දෙවියන් කොටස් දෙකකට වෙන් වෙන්නේ. මේ දිව්‍ය ලෝක කියන්න පුළුවන් අපිට විතරක් නෙවෙයි බෞද්ධ අපිට විතරක් නෙවෙයි අන්‍යාගම මිනිස්සු දිව්‍ය ලෝකෙ හිල උපදිනවා. දැන් ඒ අන්‍යාගම මිනිස්සු මනුස්ස ලෝකෙදී සමහර මිනිස්සු දන් දෙනවා සමහර දන්සල්වලට උදව් කරනවා. ඒ වගේ මිනිස්සුත් පින් කරනවා. ඒ පින් කරලා හැබැයි දිව්‍ය ලෝකෙ උපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට. බුදුහාමුදුරු දේශනා කරනවා පහළිනි දිව්‍ය ලෝකෙදී සම්මාදිට්ඨික දෙවියන්ට ඇසුරු කරන්න හම්බ වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. එතකොට සම්මාදිට්ඨික දෙවිවරුත් දන්නම නැතුව මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තත් එහෙමයි. සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට දිවි ලෝකෙ දෙසුරු කරන්න හම්බ වෙන්නේ සම්මා දිට්ඨික දෙවිවරු. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සම්මා දිට්ඨික දෙවිවරු වෙසුරු කරලා සම්මා දිට්ඨික දෙවියන් බවට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඒ නිසා පින්නතුනේ මතක තියාගන්න මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මහණෙනි පළවෙනි පුද්ගලයා වතුරට බහිනවා එකපාරින්ම ගිලෙනවා නියත මිත්‍යා දෘෂ්ටිකයා කියන පුද්ගලයාත් ඒත් පින්නතුනේ මේ සංසාර එකපාරින්ම ගිලෙනවා. මේ ළඟදී අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවයි කිව්වා. ඒ කල්යාණ මිත්‍රයා මට කිව්වා කර්ණමේ සූත්‍රය ගෙදර කියන්න එපා කියලා. ඉතින් මං ඇහුවා මයි කියලා. ඊට පස්සේ කිව්වේ භූතාවා සම්භවයේ සේවා කළ කියන්නේ භූතයෝ ගෙදරට එනවා ඒ නිසා ඒ කියන්න එපා කිව්වයි කිව්වා. ඔව්. ඒ අර්ථය නොදැන පින්නතුනි කියන කතා. ඒ බලන්නකො ඒ තමලු දෘෂ්ටියේ වැටිලා අනිත් අය දෘෂ්ටියේ පටවලා අර අම්මා එච්චර කාලයක් කියාගෙන ආපු කර්මයේ සූත්‍රේ අර මිනිස්සු නැවැත්තුවා. භූතාවා සම්භවයේ සම්භවයේ සේවා කියන්නේ පින්නතුනි භූතා කියලා කියන්නේ ඒ සූත්‍රේ මේ ලෝකෙට හටගත්තු සත්‍යයෝ. ඒ කියන්නේ බිහි වෙච්ච සත්‍යයෝ. සම්භවයේ සේවා කියලා කියන්නේ මව්කුසින් මේ ලෝකෙට බිහි වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සත්‍යයෝ. මේ දෙගොල්ලොටම මෛත්‍රී කරන්නයි බුදුහාමුදුරුවෝ මේක කිව්වේ. භූතාවා සම්භවය සේවා කියලා. නමුත් මෙතන මේ භූත විතන කතාවක් මෙතන නෑ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ භාෂාව බුදුහාමුදුරුවෝගේ භාෂාව තමයි pāli මේ ලෝකෙට පහළ වෙච්ච හැම බුදුරෙක්ම පින්නතුනි දේශනා කළේ ධර්මයේ දේශනා කළේ pāli භාෂාවෙන්. pāli වල විතරයි පින්නතුනි මේ ලෝකේ අසභ්‍ය වචනයක්, කේලම් වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක් නැති ලෝකේ එකම භාෂාව pāli භාෂාව විතරයි. ඒ නිසා මේ pāli භාෂාවෙන් ඕන කෙනෙකුට පින්නතුනි සත්‍ය ක්‍රියාව කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙත් නරක වචන, සිංහල භාෂාවෙත් එහෙමයි. ඉතින් ඒ නිසා pāli භාෂාව විතරයි පින්නතුනි මේ ලෝකේ අසභ්‍ය වචනයක් නැති එකම භාෂාව. ඉතින් මේ සිහිපත් කළේ පින්නතුනි පළවෙනි පුජ්‍යලය පිළිබඳව දෙවෙනි පුජ්‍යලයා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ජත්වා නිමුජ්ජති දෙවෙනි පුජ්‍යලයා වරක් උඩට එනවා හැබැයි ආපහු යට යනවා දැන් මේ මට්ටම පින්නතුනි මතක තියාගන්න එන්න එන්න පහතර නෙවෙයි යන්නේ එන්න ඉහළට යන්නේ දැන් පළවෙනි කෙනා එකපාරින්ම ගිලුණා. කවුරු ගැනද කිව්වේ? නියත මිත්‍යා දෘෂ්ටිකය ගැන. දෙවිනිය හිම නෙවෙයි දෙවිනිය වරක් උඩට එනවා. හැබැයි ආපහු යට යනවා. මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි. මහණෙනි මේ ලෝකේ ඉන්නවයින් කිව්වා සමහර මිනිස්සු වයසට යනකොට කල්පනා කරනවලු දැන් නම් සිල් ගන්න කාලේ හරි. දන් දෙන්න කාලේ හරි දැන් බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඔය යන තැනකට වැඩක් සිද්ධ කරගන්න දැන් කාලේ හොඳටම හරි කියලා. කියලා හිතලා දැන් ඔන්න හෙට පෝය. මේ මිනිස්සයා සූදානම හෙට සිල් ගන්න. දැන් හෙට සිල් ගන්න හැන්දෑවේ ක්‍රෙඩි ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා අයන් කරලා ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නකොට ඔන්න හැන්දෑවේ ගෙදරට මිනිස්සෙක් එනවා. මිනිස්සෙක් ඇවිල්ලා අහනවා යාළුවේ හෙට බහැරක් කච්චන්නද හදන්නේ කියලා. මේ මිනිස්සේ කියනවලු නෑ මම මේ බැලුවේ හිටපස් සිල් ගන්න ඕනේ කියලා. ගෙදරට ආපු මිනිස්සයා කියනවලු "ඔය සිල් අරගෙන කාටද හරි ගියේ" කියලා. අර මිනිස්සියත් කල්පනා කරන ඇත්තද නම් બોලේ සිල් අරගෙන කාටද හරි ගියේ. අර සිල් ගත්තොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එන. දන් දුන්නොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එන. ආපහු ඒ කටයුත්ත නැවැත්තුවේ කවුද? අසත්පුරුෂයා. ඒක ලස්සන උපමාවක් ඒක. වරක් උඩට එනවා වතුරට ගිලිච්ච කෙනා ආපහු ආපහු යට යනවා. දැන් හිත සිල් ගන්න ඕනේ කියලා ඔක්කොම ලෑස්ති කරගෙන බලන් ඉන්න වෙලාවේ මේ මිනිස්සයා වෙල්ලහුවේ කොහෙද යන්නේ කියලා හිත. මම මේ බැලුවේ හිත සිල් ගන්න ඕනේ කියලා. ඒක පාටම කිව්වේ සිල් අරගෙන කාටද හරි ගියේ. අර මිනිස්සයා කල්පනා කළා ඇත්තනේ නම් සිල් අරගෙන කාටද අර ගර පරණ පුරුදු ජීවිතේම ගත කළා ආපහු ඒ මනුස්සය සිල් ගත්තේ නෑ. මෙතන මේ දෙවෙනි එකෙන් කියන්නේ මහණෙනි මේ යන සසර ගමනේ අසත්පුරුෂයන්ට නම් අහුවෙන්න අහුවෙන්න එපා. පින්නතුනි සත්පුරුෂයෙක් නම් කියන්න ඕනේ අනේ හෙට නම් මට සිල් ගන්න බෑ මම තාම සූදානමක් නෑ. ඊළඟ පොයට මමත් එන්නම්. ඔය යන ගමන්ට මං ආශිර්වාද කරනවා කියලා සත්පුරුෂයෙක් නම් එහෙමනේ කියන්න ඕනේ. නමුත් එහෙම නෙවෙයි කිව්වේ සිල්ලරගෙන කාට දැවුවා හරි ගියේ. නිසා මේ යන සසර ගමනේ අසත්පුරුෂය හම්බ වෙනවා. කල්යාණ මිත්‍රය හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. මේ වරක් උඩට ආව ආපහු යට යන්නේ කවුරු නිසාද? අසත්පුරුෂය නිසා. සසරටම වැටෙනවා. බලන්නකෝ තථාගතයන් වහන්සේට පින්නතුනි යශෝදරාවක් වැනි සත්පුරුෂ කාන්තාවක් නොහිටින්න අද අපිට බුදු කෙනෙක් නැහැ. තථාගතයන් වහන්සේට වඩා බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳේ යශෝදරාව. සමහර ආත්මභාවල දෙන්න සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් කැලෑවේ යනකොට ඉස්සෙල්ලම ව්‍යාග්‍රයන්ට පවා දිවි දුන්නේ යශෝදරාව. ඔබ වහන්සේ ඉන්න ඔබ වහන්සේ බුදු වෙන්නේ ඉන්නේ මට මොන වුණත් කමක් නැහැ කියලා යශෝදරාව තමයි ව්‍යාග්‍රාදීන්ට පවා ජීවිතේ පූජා කළේ. ඔව්. සත්පුරුෂ කාන්තාවෝ යසෝදරා මතක් කරනව තථාගතයන් වහන්සේ සමහර බුදවරු සලස් අසංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පරව බුදු වෙන්නේ. ඒ කියන්නේ කල්පලක්ෂ 16ක්. එච්චර කාලයක් ගත වුණේ ඊට හම්බුණු ප්‍රතිපදාව හරි නෑ කිව්වා. ඇයි? පාරමී පුරණ ඉඩ දෙන්නේ නෑ. ඒ කියන්නේ දෙන්න හදනකොට, ඒ කියන්නේ දාණය දෙන්න හදනකොට අනිත් පැත්තෙන් ප්‍රතිපදාව වළක්වනවා. ඒතර බුද්ධත්වයේ තව තව කල් යනවා. යසෝදරාව කියන්නේ බුදුහාමුදුරනේ සමහර බුදවරු අටස්සන්ගේ කල්පලක්ෂය පෙරම් පුරබුදු වෙන්නේ. ඒ කියන්නේ කල්පලක්ෂ 8ක් එච්චර කාලයක් ගත වුණේ තථාගතයන් වහන්සේ වෙන මුකුත් නිසා නෙවෙයි ඊට හම්බුණු ප්‍රතිඋතාව හරිනෑ කිව්වා. නමුත් බුදුහාමුදුරනේ මතක තියාගන්න ඔබ වහන්සේට මාවනි සත්පුරුෂ කාන්තාවක් ලැබුණ නිසා අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුම අඩු කාලයකින් මේ ලෝකෙ බුදු වුණු එකම උත්තමයන් වහන්සේ ඔබ වහන්සේ ඒ කවුරුවත් නිසා නෙවෙයි තථාගතයන් වහන්සේ මම නිසයි කිව්වා. අන්න සත්පුරුෂ කාන්තාව. ඔව්. සත්පුරුෂ කාන්තාව. කවදාවත් පින්නතුනි සෙවණැල්ලක් වගේම තථාගතයන් වහන්සේත් එක්ක අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් යනකම් යශෝදරාවගේ නම වෙනස් වුණාට බිම්බා දේවිය නමින් ආවත් මන්ත්‍රී දේවිය නමින් ආවත් අමරා දේවිය නමින් ආවත් මේ කවුරුන පබාවතිය නමින් ආවත් මේ කවුරු නමින් ආවත් මේ ආවේ පින්නතුනේ එකම කෙනා මිසක වෙන කෙනෙක් නෙවෙයි. නම විතරයි වෙනස් වුනේ. නමුත් ඒ ශ්‍රවණැල්ලවත් වෙනස් වුනේ නෑ යශෝදරාවගේ. එකම අරමුණක් ඇතුවනේ තථාගතයන් වහන්සේ බුදු වෙනවා නම් මං ඕන කැපවීමක් කරන්නම් කියලයි එදා සුමේද තාපසව ඉන්න කාලේ ඒ සුමේද තාපසයන් වහන්සේ ගැන අපේ බුදුහාමුදුරුවන්ට මල් දුන්නේ. ඒක බොහොම ලස්සන කතාවක්. ඒක මේ සූත්‍රයේ පින්නතුණිය දාලා නොවුනත් මේ මතක් කළේ යශෝදරාවගේ තිබුණු සත්පුරුෂකම. යශෝදරා මහරහත් රණිය පිරිනිවන් පානතුරු දඹදිව මිනිස්සු දන්නේ මේ යශෝදරාවෝ කියලා. ඇයි? ඒ තරම් පින්නතුන් නිහතමානී කාන්තාවක් හැටියට ජීවත් වුනේ. ඒ නිසා මේ දෙවිනි එකෙන් මතක තියාගන්න පින්නතුනේ වරක් උඩට එනවා ආපහු යට යනවා. එන් ගිලෙනවා. මේ කවුරුවත් ගැන නෙමෙයි කිව්වේ. මේ යන සසර ගමනේදී අසත්පුරුෂය හම්බෙන්න පුළුවන්. ඒ කිසිම අසත්පුරුෂයෙකුට අහු වෙන්න එපා. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න පින්නතුනේ සත්පුරුෂය ඇසුරු කරන ඇසුරු කරනකොට මේ සාංශාරික ප්‍රවැත්මුණත් නතර කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි පුජ්‍යලයා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා විපස්සති විලෝකති. තුන්වෙනි පුජ්‍යලයා පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා අත් ගගහ කකුල ගගහ සෑහෙන වෙලාවක් වතුර උඩ ඉන්නවා. හැබැයි අතේ පයේ ශක්තිය නැති වුණාට පස්සේ ආපහු ආපහු ගිලෙනවා. රසලුක්මාවක් ඒක. අත් ගගහ කකුල ගගහ සෑහෙන වෙලාවක් සමහරුන්ට ඉන්න පුළුවන්. හැබැයි ඒ අතේ පයේ ශක්තිය නැති වුණාම ආපහු ගිලෙනවා. මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි මහණෙනි. මේ කියන්නේ මේ ලෝකේ ඉන්නමයි කිව්වා පෙරපින් භුක්ති විඳමින්ද ජීවත් වෙන මිනිස්සු කොටසක්. ඒ කියන්නේ සමහර මිනිස්සු manuss ලෝකෙ ඉපදුනහම භුක්ති විඳින්නේ පෙරපින් විතරයි කිව්වා. ඒ පෙරපිනම භුක්ති විඳමින්ද ඉඳලා අලුතෙන් පින් නොකර ඉන්නකොට ආපහු වැටෙන්නේ සසරටමයි. දැන් මේක තේරුණානේ? මේක අමාරු නෑ. බුදුහාම දේශනා කරනවා තුන්වෙනි පුජ්‍යලය වතුර උඩ ඉන්නව අද්ගසා කකුල ගගා. හැබැයි ඒකෙත් ඉන්න පුළුවන් ටික වෙලාවක් විතරයි. සමහර මිනිස්සුත් manuss ලෝකෙ ඉන්නවයිකෝ පෙරපින් පෙරපින් තියනකම්. ඒ පෙරපින් අවසන් වුණාට පස්සේ ආපහු සසරටම වැටෙන්නේ. ඕ පින්නතුනි මේ ගිහි පැවිදි අපි ඔක්කොම මේ භුක්ති විඳින්නේ පෙරපින්. ඒ ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් පින් එකතු කරන්න. ඔය සමහර මිනිස්සු කියන්නේ හාමුදුරුවනේ අපි කවදාවත් වැඩි දෙවර කරන්නේ නැහැ. අපේ පාඩුවේ අපි ජීවත් වෙන්නේ. පන්සිල් පද පහවත් කඩන්නේ අපෙන් කාටවත් කරදරයක් නැහැ. ඒ නිසා අම්මකටද පන්සල් යන්නේ, අම්මකට සිල් ගන්නෙ, අම්මකටද භාවනා කරන්නේ. අන්නේ මිනිස්සු අලුතෙන් පින් කරන්නේත් නැහැ. හැබැයි අලුතෙන් පව් කරන්නේත් නැහැ. කුසල කරන්නේත් නැහැ. අකුසල කරන්නේත් නැහැ. හැබැයි මිනිස්සුන්ගේ එක දෙයක් ගෙවෙනවා. මොනවද? පෙර පෙරපින්. ආ ඇත්තටම බැලු බැලමට මේ මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නැහැ. ලස්සනට ජීවත් වෙනවා. ඒ ලස්සනට ජීවත් වෙන්නේ මේ ලෝකේ ලස්සනට ජීවත් වෙනව දැක්කට මතක තියාගන්න. ඒ දකින්නේ පෙරාත්ම භාවි හොඳට කුසල කරගෙන තියෙනවා. ඒ කුසලය තමයි මේ භුක්ති විඳින්නේ. ඒ පෙරපින භුක්ති විඳලා භුක්ති විඳලා භුක්ති විඳලා අවසන් වුණාට පස්සේ ආපහු වැටෙන්නේ සසරට. ඒ අලුතෙන් පින් කරන්නේ අලුතෙන් පින් කරන්නේ නැහැ. පින්නතුනි අදත් මේ ලංකාවේ දුප්පත් ගම්වල දුප්පත් මිනිස්සු මේ වරදක් කියනව නෙමෙයි. ඒ මිනිස්සුන්ට බුදුන් වඳින්න බුදු පිළිමයක්වත් ගන්න සල්ලි නැහැ. බුදුරෝ පැත්තෙන වෙසක් කාඩ් එකක් තියාගෙන මිනිස්සු අද බුදුන් වඳින්නේ. ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන ඒක ඇතුලේ බුද්ධ රූපයක්වත් නැහැ. වෙසක් කාඩ් එකක් තියෙන්නේ. ඒත් ඒ මිනිස්සු හැන්දෑවට බුදුහාමුදුරන්ට පහනපත්තු කරනවා. දන්නේ නැතිකම. වෙන මොකුත් නෙමෙයි. එහෙම පහනපත්තු කරලා හැමදාම හැන්දෑවට බුදුන් වදලා දුක කියන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. ඉතින් සෑහෙන කාලයක් මේ විදිහට බුදුන් වදිනකොට මේ මිනිස්සයාගේ පෙරපින පෙරපින මතුවෙනවා. කාට පින් සිද්ධ වෙනද බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්නේ. පින් නැතුව නෙවෙයි. පින්න තිබුණා ඒක මතු කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හැබැයි හැමදාම බුදුන් වදිනකොට පෙරපින මතු වුණා. ඒ පෙරදින මතු කරගත්තට පස්සේ දැන් මේ මිනිස්සයාට කොහෙන්දෝ කොහේවත් නැති ලැබිල්ලකුත් දැන් ලැබෙනවා. පින තියෙනවනේ. දැන් යාන වාහන ගන්නව, ඉඩ ගඩන් ගන්නව දැන් කිසි දෙයක අඩුවක් නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකක්වත් නැති කාලේ ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන බුදුන් වැඳ මිනිස්සයා දැන් බුදුන් වඳින්නේ බුදුන් වඳින්නේ නැහැ. ඇයි දැන් හැමදේම හැමදේම තියෙනවා. අන්න ඒක මතක තියාගන්න මේ ලෝකෙ මිනිස්ස බුදුහාමුදුරු දේශනා කළේ මහණෙනි දුකේ ඉඳගෙන සැප හොයනවා. මිනිසුන්ට සැප වැඩි වුණාම උන් හිටිතෙන් උන් හිටිතෙන් අමතක වෙනවා. අමතක වුණාම ආපහු වැටෙන්නේ දුකට. වරදක් නෙවෙයි. පින්නතුනි ඒ තියෙන කාලෙත් නැති කාලෙත් ඒ හැමදාම බුද්ධෝපස්ථානය සිද්ධ කරන්න ඕනේ. එතකොට වටිනාකම පින්නතුනි නැති වෙනකොට මොකක්වත් නැති ගා ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන වෙසක් කාඩ් එකක් තියාගෙන බුදුපහන පත්තු කරපු මිනිස්සයාට දැන් හැමදේම තියෙනකොට ලැබුණට පස්සේ ඇයි දැන් බුදුම දෙන්න බැරි? සැප සැප වැඩි. එදාට මිනිසුන්ට වෙලාව නැහැ, කාලය නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ පින්නතුනි. ඒ දේ හොඳට सिद्ध කරන්න ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේදී මේ පෙරපින් භුක්ති විඳින ජීවත් වෙන මිනිස්සු කොටසක් වෙන්න එපා කිව්වා. මේ ගෙවෙන පින්වලට අලුතින් පින් එකතු වෙන්න ඕනේ. අන්න එතකොට තමයි පින්නතුනේ ඉදිරි සාංසාරික ජීවිතයක් සුවපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමහරුන්ට පින්නතුනේ සතුට වෙනුවෙන් මේ ලෝකේ බුදුහාරු දේශනා කරනවා සතුට වෙනුවෙන් මිනිස්සු දුක් විඳිනවා. හම්බ කරන්න ඒ ලබාගත්තු සතුට ආරක්ෂා කරගන්න ආපහු ආපහු දුක් විඳිනවා. මේක කෙලවරක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙලවර දකින්න පුළුවන්කම තියෙන්නේ දුකම නැති කරපු නැති කරපු දවසටයි කිව්වා. මේ ධර්මයේ වුණත් පින්නතුනේ හැමදාම හෙන්නේ නැහැ. අපිට මේ බණ ඇහෙන කාලේ බණ ඇහෙන කාලේ අහන්න ඕන කමක් නැහැ සමහරුන්ට. ඇහෙන්නේ නැති කාලේ අහන්න ඕනකම තිබුණත් එදාට කන් දෙක කන් දෙක ඇහින්නේ නැහැ. ආන්න එතකොට දුක් වෙලා වැඩක් නැහැ. අනේ අපි අහන්න තිබුණු කාලේ අපි ඇහුවේ නෑ දැන් ඇහෙන්නේ නැති වෙනකොට මට අහන්න විදියක් නෑ කියලා දුක් වෙනකොට පින්නතුනේ සිද්ධ වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සමනානුත්තරී කුසලයේ හැටියට මේ කන් දෙකෙන් ලබන්න පුළුවන් උත්තරීතර ප්‍රයෝජනය තමයි හොඳට ධර්මය ඇසීම. ඊළඟට හතරවෙනි කුජලයා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ඤිත්වා ඉපස්සති විලෝකති හතරවෙනි පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා නුවණින් වටපිට බලනවා. නුවණින් වටපිට බලනවා කියලා කියන්නේ මේ පුජ්‍යලයා මේ බලන්නේ මට එගොඩ වෙන්න ළඟම ළඟ තොටුපළක් තියෙන්නේ කොහෙද පීනන්නේ. නිකුණු වටපිට බලන්න පුළුවන් නේ. නුවණින් වටපිට බලනවා. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි මේ කියන්නේ සෝවාන් පුජ්‍යලයා ගැනයි කිව්වා. මේ ශාසනයේ තියෙන ළඟම තොටුපළ තමයි සෝවාන් නැමැති තොටුපළ. මේ පුජ්‍යලේ මේ වතුරට අවිල බලන්නේ ළඟම තොටුපළ තියෙන්නේ කොහෙද මට පීනන්න. සෝවාන් වෙන්න පින්නතුණි සංයෝජන තුනක් නැති කරන්න ඕනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ කය පිළිබඳ වැති කරගත්තු ආත්ම දෘෂ්ටිය. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධාදී අටතැන්නේ තියෙන සැකය සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සිල් වෘත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. වෙන මොකුත් නෙවෙයි. සෝවාන් වෙච්ච කෙනාට බුදුහාමුදුර දේශනා කරනවා බරප්‍රසාද තුනක් ලැබෙනවා. සෝවාන් වෙච්ච කෙනා පින්නතුනේ කවදාවත් සතර පායක උපදින්නේ නැහැ. දෙක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් කුසේ උපදින්නේ නැහැ. තුන සෝවාන් වෙච්ච කෙනා කවදාවත් අටවෙනි ආත්මභාවයක උප්පත්ති ලබන්නේ ලබන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න මේ හතරවෙනි පුජ්‍යලයා වතුර උඩට ඇවිල්ලා විපස්සති විලෝකති නුවණින් වටපිට බලනම කවුරු ගැනද කියන්නේ? සෝවාන් පුජ්‍යලයා ගැන. ඒ සෝවාන් පුජ්‍යලයාත් බුදුහාමුදුරුවෝ කොටස් තුනකට බෙදනවා. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා manuss ලෝකේ උපදින්නේ එකම එකවතාවයි. ඒකඤ්ඤේව මානුසකම් බවන් නිබ්බත්ත්වා දුක්ඛසන්තං කරෙසති එකම එක මිනිසත් බවක් ලබලා දුක කෙලවර කරනවා. කෝලං කෝල කියලා කියන්නේ කුලයෙන් කුලයට. ඒ වචනේ තේරුම කුලයෙන් කුලයට. ඒ කියන්නේ දේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරෙසති සෝවාන් වෙච්ච සමහර පුජ්‍යලෝ ඉන්නවා එක්ක දෙවෙනි ආත්ම භාවයේ දුක නැති කරනවා. තීනිවා නැත්තම් තුන්වෙනි ආත්ම භාවයේ දුක නැති කරනවා. දෙවෙනි ආත්ම භාවෙත් තුන්වෙනි ආත්ම භාවෙත් ගිලිහුනොත් අනිවාර්යෙන් ආත්ම හතක් උප්පත්ති ලැබෙනවා. ආන්නේ පුජ්‍යලයට තමයි කිව්වේ සත්තක්කත්තු පරම පුජ්‍යලයා කියලා. මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනා කොටස් තුනකට බෙදෙනවා. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. සත්තක්කත්තු පරම කියලා කියන්නේ ආත්ම හතකට වඩා සෝවාන් වෙච්ච කෙනා උපදින්නේ ආත්ම හතෙන් මෙහා සෝවාන් වෙච්ච කෙනාට නිවන් දකින්න පුළුවන්. දුක නැති කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි පස්සනි පුජ්‍යලයා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා පත්තරති. පස්සනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පීනනවා. යායුතු මග දැන් හතන කෙනා මතකයිනේ. හතන කෙනා වතුරට වෙල නුවණින් වට පිට බැලුවා. කවුරු ගැනද කිව්වේ? සෝවාන් පුජ්‍යලයා ගැන. දැන් මේ පස්සනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පිනනවා. මේ කියන්නේ කවුරු ගැනද? මේ කියන්නේ සකු르දාගාමි පුජ්‍යලය ගැන. සකු르දාගාමි වෙන්න සංයෝජන පහක් නැති කරන්න ඕනේ. ඔන්න මතක තියාගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කරපු කෙනාට කියනවා සෝවාන් කියලා. කාමරාග පටික දෙක බාගට තුනී කරපු කෙනාට අඩු කරපු කෙනාට කියනවා සකු르දාගාමි කියලා. කාමරාගේ නැතුව නෙවෙයි. කාමරාග කියලා කියන්නේ පංචකාමයන් පිළිබඳව තියෙන දැඩි ආසාව, පටිග කියලා කියන්නේ තරහව. තරහවත් නැතුව නෙවෙයි. කාමරාගයත් නැතුව නෙවෙයි. කාමරාග පටිග දෙක තියෙනවා. නමුත් අනිත් මිනිස්සුන්ට වගේ නෑ. ඒක පාලනය කරගන්න පුළුවන් තත්වයක තියෙනවා. ආන්නයත්තට කියනවා සකු르දාගාමි පුජ්‍යලය කියලා. සකු르දාගාමි කෙනා මනස ලෝකෙට කී පාරක් එනවද? සකු르දාගාමි කෙනා පින්නතුනි මනුස්ස ලෝකෙට එන්නේ එකපාරයි. සකෙන් කියන්නේ වරක්. ආගාමි කියන්නේ නම. සකෙන් ආගාමි, සකු르දාගාමි, සකු르දාගාමි කියන මනුස්ස ලෝකෙට එන්නේ එකම එකපාරයි. සෝවාන් වෙච්ච කෙනා හත් පාරයි. ඒ සමහර සෝවාන් පුද්ගලයෝ ඉන්නවා එකම එක මිනිසක් බවක් ලැබලා දුක නැති කරනවා නැත්නම් දෙවෙනි ආත්ම භාවයේ දුක නැති කරනවා නැත්නම් තුන්වෙනි ආත්ම භාවය නැති කරනවා තුන්වෙනි ආත්ම භාවිත නැති වුණු සමහර සෝවාන් පුද්ගලයෝ අනිවාර්යෙන් ආත්ම හතක් උප්පත්ති ලැබෙනවා. සකු르දාගාමී කෙනා හැම නෙවෙයි සකු르දාගාමී කෙනා manuss ලෝකෙට එන්නෙම එකම එක පාරයි. එකම එක පාරක් manuss ලෝකෙට ඇවිල්ලා ඒ සූත්‍රෙම කියනවා සතිදේව ඉමං ලෝකං ආගන්තුවා දුක්ඛසන්තං කරිසති එකම එක මිනිසක් බවක් ලබලා සකු르දාගාමී කෙනා දුක නැති කරනවා. කාමරාජය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන පින්දුතු දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? නෑ. මේ ලෝකයේ තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. ඒ පුද්ගලයා ඒ වස්තුව දිහා බලන විදිහට තමයි ඒක කාමයක් හරි රාගයක් හරි බවට පත් වෙන්නේ. අර බුදුහාඳුරු නිබ්බේධික සූත්‍රයේදී මතක් කළේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යාන චිත්‍රානි ලෝකේ තිත්තංච චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති තේරුම නේතේ කාමා යාන චිත්‍රානි ලෝකේ මහණෙනි මේ ලෝකයේ තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප වශයෙන් ඒ පුජ්‍යලය ඒ වස්තුව දිහා බලන විදිහට තමයි ඒක කාමයක් හරි රාගයක් හරි බවටපත් වෙන්නේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මහණෙනි ලස්සන දේවල් ඔහි තිබුණා දැන් අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති ඥානවන්තය කරන්නේ මොකද්ද ඒ කෙරෙහි තියෙන චන්ද රාගයක් බැඳීමක් සෙනෙහසක් ආලයක් තියෙනවා නම් අන්න ඒක අන්න ඒක නැති කරනවා ඒ නිසා මේ ලෝකෙ පින්නතුනි මේ ලස්සන වස්තු නැති කරන්න අපිට බෑ ඒ ලස්සන වස්තුව දැක්කට පස්සේ යම්කිසි කෙනෙක්ගේ හිතේ යම්කිසි රාගයක් ආශාවක් පහළ වෙනවනේ. අන්න ඒකයි අන්න ඒකයි දුරු කරන්නේ. දැන් බලන්නකෝ විසාකාව බුදුහාමුදුරන් කාලේ හදපු පෝරාරාමේ බිමට දාපු එක පළසක වටිනාකම ලක්ෂයයි. එහෙනම් බුදුහාරු විසාකාවට කියන්නේ විසාකාවනි මේවා ඉන්නේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා මේ ලක්ෂය වටින පළසම් මොකටද පූර්වාරාමයට කියලා. නෑ. බුදුහාමුදුරු කිව්වේ තිත්තන්ත චිත්තානි තතේව ලෝකේ ලස්සන දේවල් ඔහේ ඔය තිබුණා දැන්. කරන්න තියෙන එකම දේ තමයි අපෙත්ත දීරා විනයන්ති චන්දන්ති. දීරා කියන්නේ ඥානවන්තයාට. ඥානවන්තයා කරන්නේ මොකද්ද? මේ අසත් රූපයත් අතර තියෙන යම් තෘෂ්ණා බන්ධනයක්, කාම රාගයක් තියෙනවා නම් අන්න ඒකයි දුරු කරන්න ඕනේ. දැන් බුදුහරන් කාලේ බ්‍රාහ්මණයෙක් හිටියා මේ බමුණට ආරංචි වුණා මේ තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ලෝකයට ගිහිලා බණ කියනවායි කියලා. මේ බමුණට හිතුණ බලන්න ඕන වෙලාවක ගිහිල්ලා මෙයාගේ පන්සල කොහොමද කියලා. ඒ ඉතින් ජේතවනාරාමයේ එළියට බැස්සටියේ බුදුහාමුදුර අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සියල්ල අනිත්‍යයි කියන බුදුහාමුදුර බර කියන්නේ. බමුණට හිතුණ බලන්න ඕන කියලා පන්සල කොහොමද කියලා. මේ බමුණ දවසක් ගන්න ජේතවනාරාම බලන්න. ගේට්ටුව ගාවට කරයි ආවේ. ඒක පාටම කිව්වා මොන කාමයන් ප්‍රතික්ෂේප කිරීමක්ද මේ ශ්‍රමණ භගත් යවද බලන්නකෝ පන්සලේ තියෙන ලක්ෂණ කියලා හැල්ලා කියනවා. එතකොට මේ බමුණ ජේතුනාරාම දිහා බලපිදී හරිද වැරදිද? වැරදි. ඒ බමුණ හිතුවේ මේ පන්සල බොහොම පූර්වට තියාගෙන ඉන්නවා. ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ එළියට ගිහිල්ලා බණ කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒ <laughs> බුදුහාමුදුරුවෝ ඒක මතක් කළේ ඒ බමුණ පන්සල දිහා බලපෙදී වැරදි පින්නතුනි. ඒ නිසා මේ ලෝකේ ලස්සන දේවල් නැති කරන්න අපිට බෑ. ඒ නිසා මේ ලස්සන දේවල් ඔහි තිබුණා දැන් කරන්න තියෙන්නේ ඒ කෙරෙහි යම් කිසි ඡන්ද රාගයක් කාමයක් තියෙනවා නම් අන්න ඒක අඳුර කරන්න ඕනේ. රහතන් වහන්සේලා මේ ලෝකේ මේ ලස්සන දේවල් නිසා අපිට නිවන් දකින්න බැරි මේව තියෙනකොට තමයි මේ රාගය වෙතන කියලා කවදාවත් රහතන් වහන්සේ ලස්සන දේවල් වලට හානි කළේ නැහැ. ඇහැ නිසායි දකින්න ලැබෙන්නේ කියලා ඇස් දෙක හානි කරගත්තෙත් හානි කරගත්තෙත් නැහැ. රහතන් වහන්සේ කරපු එකම දේ තමයි මේ ඇසත් රූපයත් අතර තිබුණ තෘෂ්ණා බන්ධනයක් ආන්න එක තමයි නැති කලේ. ඒක නැති කරන්න ඕනේ. පින්නතුරු දැන් අපි අතීතේ පෙර ආත්මේ අපි මේ ඇස් දෙකෙන් අපි කවුරු හරි උපත් ලැබලා හිටියනේ. අපි මේ ඇස් දෙකෙන් අනන්තවත් රූප දැක්කා. එදා ඒ කියන්නේ ගිය ආත්මේ අපි ගිහි පැවිදි අපි ඔක්කොම මේ ඇස් දෙකෙන් රූප බලලා ඇති වුණා නම් ඇතිවීමක් සිද්ධ වුණා නම් ආපහු ඇහැ සකස් වේද නැද්ද? නෑ. ඇයි ගියාත් මේ ඇස් දෙකෙන් රූප බලලා අපි ඉවර කළා. එහෙම නෙවෙයි අපි තවත් බලන්න ආශාව ඇති කරගත්තු නිසායි මේ ආත්මෙත් ඇහැක් ඇහැක් ලැබුණේ. ඒ තාමත් රූප දකින්නවා ඒත් අපිට තාම ඇතිවීමක් සිද්ධ වුණේ නැහැ. මේ ලෝකේ ධර්මයේ මේ වෙන මුකුත් නෙමෙයි. අපිත් එහෙම වැත්තන්ටත් එහෙම තමයි. ඒ නිසා මේකෙන් රූප දැකලා යම් කිසි දවසක ඇතිවීමක් තියෙන්න ඕනේ. ආන්නේ ඇතිවීම ඇති උදාට තමයි මේ අසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය අහක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. රහතන් වහන්සේත් අපි වගේම රූප දකිනවා. ශබ්ද අහනවා, ගන්ධ සුවඳ විඳිනවා. උන්වහන්සේත් අපි වගේම රස දැනෙනවා හැමදේම. නමුත් උන්වහන්සේ කිසි දෙයක් කරෙහි ඇලෙන්නේ නැහැ කිව්වා. ඒක ලස්සන දහමක්. දැන් බලන්නකෝ බල්ලෙකුට පින්නතුණි මස් කට්ටක් හම්බුනාම ඌ ඕක හපනවා. මොකක්වත් නැහැ ඕකේ. නමුත් ඕක හපනකොට උගේම තල්ල තුවාල වෙනවා. පල්ලතු වල්ුනහම ඒ තල්ලෙන් ලේ ගලනවා. ඌට දැනෙන්නේ මේ රස දැනෙන්නේ මේ මස් කට්ටි කියලා. ඔව්. උගේම තල්ලතු වහල්ලා ඒ හපල හපල හපල තල්ලතු වහල්ලා ඒකෙන් ලේ ගලනවා. ඒ ලේ රස දැනකොට ඌ තව තව හපනවා. නමුත් මස් කට්ටි කිසිම රසයක් රසයක් නෑ. උගේම ලේ වල රසය ඌට දැනෙන්නේ. ඊළඟට පින්නතුනි 6 වෙනි පුජ්‍යලයා ඉදපන බික්කවේ කච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා පතිගාදප්පත්තෝ හෝති 6 වෙනි පුජ්‍යලයා පීනගෙන පීනගෙන පීනගෙන ගිහිල්ලා යටිපතුලත් වදනවනේ වතුර යට තියෙන පොළොවේ ආන්න එතන හිට ගන්නවා කවුරු ගැනද මේ කියන්නේ අනාගාමී පුජ්‍යලයා ගැන පොළොව විතර යන්තම් ගොඩ තියෙන හැබැයි යටිපතුලත් වතුර යට තියෙන පොළොවේ වැදගෙන ජීවත් වෙන්නේ තාම වතුරේ ඉන්නේ මේ අනාගාමී පුජ්‍යලේ. අනාගාමී වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කරපදාට කියනවා. සෝවාන් කියලා කාමරාග පටිග දෙක. බාගෙට තුනී කළාම නැති කළ නෙවෙයි සම්පූර්ණේ බාගෙට තුනී කළාම ඒ පුජ්‍යලට කියනවා සකෘදාගාමී කියලා කාමරාග පටිග දෙක සම්පූර්ණයෙන් මහක් කරපු දවසට කියනවා අනාගාමී කියලා. අනාගාමී කෙනා මනුස්ස ලෝකෙට කී පාරක් එනවද? අනාගාමී කෙනා ආපහු කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. න ආගාමි ආගාමි කියන්නේ එනවා න ආගාමි අනාගාමි අනාගාමි කෙනා පහු කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. දැන් අර බලන්න වඩපුජ්ජල දැන් සෝවාන් වෙච්ච කෙනා තාම වතුරේ. ඒ කියන්නේ සසරේ. සකෘදාගාමි කෙනා තාම වතුරේ. එයි යායුතු මග මොකද කිව්වලා තාම පීනනවා. නමුත් අනාගාමී කෙනා හැම නෙවෙයි. අනාගාමී කෙනා තා වතුරේ තමයි. නමුත් යටිපතුලත් වතුර යට තියෙන පොළවේ වැදගෙන වතුරේ තමයි හිටගෙන ඉන්නේ. ආපහු කවදාවත් ගහගෙන යන්නේ ගහගෙන යන්නේ අනාගාමී සෝවාන් වෙච්ච කෙනාටත් වඩා සකෘදාගාමී කෙනාටත් වඩා අනාගාමී කෙනාට රැකවරණය රැකවරණය තියෙනවා. ඒ නිසා අනාගාම වෙච්ච අය ආපහු manuss ලෝකෙට එන්නේ අනාගාම වෙච්ච අය ගිහිල්ලා උපදින්නේ සුද්ධාවාස බඹලොව. එතනින්ම ඉතුරු ක්ලේශ ටික නැති කරලා පරිණිරවාණයටපත් වෙනවා. ආපහු උපදින්නේ උපදින්නේ නැහැ. දැන් තේරුණානේ මේකේ බ්‍රහ්ම සුද්ධාවාස කියලා කියන්නේ සුද්ධා කියන්නේ පිරිසිදු. වාස කියන්නේ වාසස්ථානයට. සුද්ධාවාස කියන්නේ පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථාන පහක් තියෙනවා. අනාගාම වෙච්චය ගිහිලා උපදින්නේ මේ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි අකනිට්ඨ. මේ තමයි සුද්ධාවාස බ්‍රහ්මලෝක පහ. අනාගාම වෙච්ච අය ගිහිලා උපදින්නේ මේ සුද්ධාවාස බ්‍රහ්මලෝක පහෙන් එකක ආයි මනුලොවට එන්නේ ඒ බ්‍රහ්මලෝකෙදිම ඉතුරු කෙලස් ටික නැති කරලා එතනින් පරිණිරවාණයටපත් වෙනවා. අන්තිම කෙනා හත්වෙනියා ඉදපන වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ හත්වෙනි පුජ්‍යලයා තලේ තිත්තති. තලේ කියන්නේ යුරට. ගොඩ බිමට ගිහිල්ලා දැන් ලෝකෙටම හඩගාලා කියනවා මං දැන් වතුරෙන් එගොඩ වුණා කියලා. මෙහෙම කියන්නේ කවුද? රහතන් වහන්සේ. බලන්නකො රහතන් වහන්සේ මේ යුරට යන්න කොච්චර දුක් වෙන්නද? මිත්‍යා දෘෂ්ටිකෙන් බේලයි කාලයක් හිටියා. අසත්පුරුෂයන්ට අහු වෙලා අහු නොවි කාලයක් හිටියා. ඊට පස්සේ පෙරපින් භුක්ති නොවිද අලුතෙන් පින් කර කර කාලයක් හිටියා. මේ කීයකින්නම් බේරිලාද රහතන් වහන්සේ මේ දැන් ඉවුරට ගියේ. දැන් ඉවුරදගෙන කියනවා ආයිනම් මං කවදාවත් ওই වතුරට බහින්නේ නෑ. ඒ කියන්නේ මං ආපහු කවදාවත් සසරට නම් වැටෙන්නේ වැටෙන්නේ නෑ කියලා කියනවා. රහතන් වහන්සේට පින්නතුනි මේ ලෝකේ කැමති දේ ලැබුණත් අකමැති දේ ලැබුණත් හරි දේ සිද්ධ වුණත් වැරදි දේ සිද්ධ වුණත් උන්වහන්සේට ඒ හැම දෙයක්ම උපේක්ෂා සහගතව දරන්න පුළුවන්. උපේක්ෂා සහගතව. මුලින් මතක් බලා වගේ රහතන් වහන්සේත් අපි වගේම රූප දකින්නවා, ශබ්දානම, ගඳ සුවඳ විඳිනවා. කිසි දෙයක වෙනසක් නැහැ. නමුත් උන්වහන්සේ මේ කිසි දෙයක් කරෙහි ඇලෙන්නේ යන්නේ නැහැ. ඕ දැන් බලන්නකෝ බුදුහාමුදුර ළඟට වෙලා දවසක් පංචසික කියන වීණාවාදකයා බොහොම ලස්සන සරාගී ගීතයක් ගායනා කළා. මේ බුදුහාමුදුර ඉස්සරහා. මේ සරාගී ගීතය ගායනා කළාට පස්සේ පංචිලු නිකන් නෙමෙයි. දිවි ලෝකෙින් හොඳ වීණාවාදකයෙක්. ඉතින් මේ සද්දේව රජුරුවන්. ඉතින් වීණාවාදනය කළාට පස්සේ බුදුහාර කෝ පංචසීක ගීතයත් ලස්සනයි වාදනයත් ලස්සනයි දෙක අපූර්වට ගැළපෙලා ගියයි කිව්වා. දැන් බුදුහාර මේක තෘෂ්ණාවෙන් ශ්‍රවණය කළාද? නෑ. බුදුහාර හොඳ දෙයට හොඳයි කිව්ව මිහිරි බව හඳුනාගත්ත දෙනින් ඒක ඉවරයි. අන්න සුතේ සුතේ සුත මත්තන් ඇසූත් ඇසූ දෙයට සීමා කරගත්තා. රහතන් වහන්සේ විත්තේ විත්ත මත්තන් දැක්කොත් දැක්ක දෙයට සීමා කරගත්තා. මුතේ මුත මත්තන් වින්දොත් වින්ද දෙයට සීමා කරගත්තා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් සිතූ සිතූ දෙයට සීමා කරගත්තා. අපිට ඒක ලේසි නෑ. අපි චිත්‍රපටියක් බැලුවා සති ගණන් මාස ගණන් එකම දේ ගැන කතා කරනවා, කල්පනා කරනවා, තවත් අයත් එක කියනවා. ඒක බලන්න එපා කියන එක නෙමෙයි. ඒ චිත්‍රපටියක් වුණත් ඒක බැලුවතනින් ඉවරයි. රහතන් වහන්සේ අන්නේ தත්ත්වයටපත් කරගත්තා. ඒ නිසා යමක් ඇහුවා සින්දුවක් වුණත් ඇහුවතනින් ඒක ඉවරයි. නමුත් අපි හිම නෙවෙයි අපි සෑහෙන කාලයක් එකම දේ පින්නතුනි මනසින් භුක්ති විඳිනවා. ඒ නිසා මේට වඩා යමක් කියන්නට වෙලාව නෙවෙයි. මේ පින්නතුනි අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උදකෝකුම් පුද්ගල කියන සූත්‍ර දේශනාවයි මේ සිහිපත් කරන්ට යෙදුනේ. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සීල කුසල් වලින් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහා නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි නිවන් ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දායකත්වයේ බාරගෙන කටයුතු කළ සුජීවත් හැමදෙනාටම රත්නත්‍රේ හිනන්තු ගුණ බලයෙන් සියලු යහපත වේවා. තෙරුවනේ ආශිර්වාදයේ සැලසේවා දිගාසිරි සම්පත්ම ලැබේවායි සාදු කියලා සාදු සාදු සාදු අපේ දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගොතතුර චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30